නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසම්හීරං අසංකුප්පං තන් විද්වා මනුදුවේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරත් මතන්දිතා තන්වේ භද්ද රත්තෝති සන්තෝ ආචිකතේ මුනීති සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වතුන්ලා සූදානම් වන්නේ අපගේ තිලෝගුරු අමාමේනී බුදු පියාණන් වහන්සේගේ ධර්මස්කන්ධයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ධර්ම බිඳක් ශ්‍රවණය කරගන්න. බොහෝ ශ්‍රද්ධාවකින් යුතුව ඒ වගේම ධර්ම ගෞරවයෙන් යුතුවම මේ දේශනාව ශ්‍රවණය කළ යුතුයි. ඒ වගේම පින්තුණී අපි තුල බොහෝ සෙයින් ශ්‍රද්ධාව ඇති කළ ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ගුණ බලනකොට මේ ලෝකී යම් කිසි විදිහකට බුදුරජාණන් වහන්සේගේ ගුණ දවල් රෑ දෙකේ දේශනා කරනවා නම් කල්පයක් තුල දේශනා කරත් කල්පේ ඉවරනවා මිසක් බුදුගුණ නම් ඉවර වෙන්නේ නැහැ පින්වතුනි. ඒ වගේම පින්වතුනි මේ පෘථග්ජන සත්‍යයා යම්තාක් බුදුගුණ දන්නවද? ඊට වඩා මහත් වූ බුදුගුණ ප්‍රමාණයක් මේ සෝවාන් ආර්යයන් වහන්සේ දකිනවා ඒ වගේම සෝවාන් ආර්යයන් වහන්සේට වඩා සකු르දාගාමි ඒ වගේම අනාගාමි ඒ වගේම අරහත් යනකම් මේ බුදුගුණ දැනගැනීමේ වෙනස මේ විදියට මහත්භාවයටපත් වෙනවා. මේ රහතන් වහන්සේලා යම්තාක් බුදු ගුණ දන්නවද? ඊටත් වැඩිය. 80 මහා ශ්‍රාවකයන් බුදු ගුණ දන්නවා පින්වතුනි. ඒ වගේම මේ 80 මහා ශ්‍රාවකයන් යම් තාක් බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්ද? ඊටත් වඩා මේ අග්‍ර ශ්‍රාවක දෙනමට බුදු ගුණ මෙනෙහි කිරීමේ හැකියාව තියෙනවා. ඒ දෙනමගේ සරියුත් මහරහතන් වහන්සේට මහත් වූ බුදු ගුණ දැනුමක් සම්භාරයක් උන්සතුව උන්වහන්සේ සතුව කියනවා පිළිතුර. පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේට වඩා මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහත් වූ බුදුගුණ ප්‍රමාණයක් අවබෝධයක් තියෙනවා. පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේලා මේ සක්වලේ සිවුරු කොට ගෑවෙන ප්‍රමාණේ උන්වහන්සේලා වැඩ හිඳලා බුදුගුණ මෙනෙහි කළත් ඊට වඩා මහත් වූ බුදුගුණ ප්‍රමාණයක් අවබෝධයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ නමකට. පින්වතුනි, ඒසා විශාල වූ බුදුගුණ තියෙන බුදුරජාණන් වහන්සේ තමයි අපි සරණ ගියේ. පින්වතුනි, අපි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව ඒ වගේම ධර්ම ගෞරවයෙන් යුතුව මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන උතුම් කලන අදහස ඇතුවම මේ ධර්මය ශ්‍රවණය කළ යුතුයි. අද දේශනාවට පින්වතුනි මම මේ පින්වතුන්ට සූදානම් කරගත්තා බද්දේක රත්ත සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ තුන්වන පොත් වහන්සේගේ. පින්වතුනි මං ගාථා රත්නයක් දේශනා කරා කලින් ඒ ගාථා රත්නේ අර්ථ රත්නය නම් පින්වතුනි මේ අතීතයට මේ අතීතයේ පංචස්කන්ධයට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැඳී යනවා. ඒ වගේම අනාගතයේ පංචස්කන්ධයට තෘෂ්ණා දෘෂ්ටි වතේ ප්‍රාර්ථනා කරනවා. අතීතය නිරුද්ධයි. අනාගතය පැමිණිලා නැහැ පිළිවෙත. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පච්චුප්පන්න වූ හේතු වලින් සකස් වුණු ඒ ඒ ධර්මතාවයන් ඒ ඒ තන අනිත්‍ය දකින්න. අසම්හීර වූ අසංකෝපය වූ මේ විදර්ශනාව වඩන්න කියලා. ඒ වගේම පින්වතුනි අප්‍රමාදී වන්න කියලා පෙන්නනවා. මොකද හෙට මරණයටපත් වෙන්න පුළුවන්. මේ මාර සේනාවලින් මේ මාරය සහිත මේ මාර සේනාවලින් මේ ගිනි විස ඇති මාර සේනාවලින් කිසිදු එකමුතුකමක් සංග්‍රහයක් එකමුතු ඇත්තේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි විදිහට මේ ඒ තන පච්චුප්පන්න වූ මේ ධර්මයේ යම් කිසි විදිහකට නුවණින් විමසනවා නම් ඒ යහපත් වූ රාත්‍රියට භාග්‍යතුන් වහන්සේ බද්දේ කරත්තනම් උන්වහන්සේ මේ රාත්‍රිය හඳුන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කර ධර්මය විස්තර සහිතව දේශනා කරනවා. පින්වතුනි මේ අතීතයේ පංචස්කන්ධයට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මේ සත්වය බැඳී යනවා. අතීත රූපයට තණ්හා කරනවා. අතීත වේදනා, සංඥා, සංකාර, විඥාණයට තණ්හා කරනවා. අතීත පංචස්කන්ධයට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැඳී යනවා. මේ අසුතවත් පු탁 කියලා. ඇයි එහෙම වෙන්නේ? බලන්න අතීතේ. අතීතයේ යම් සිදුවීම් රූපයේ අරඹයා යම් සිදුවීමක් යම් දෙයක් තියෙනවා නම් ඒ දේ මෙනෙහි කරලා වර්තමානයේ තුල කර්ම රැස් කරගන්නවා. එක්කෝ අතීත වේදනා සිහි කරලා ඒ අරඹය කර්ම රැස් වෙනවා. අතීත හඳුනා ගැනීම, දැන ගැනීම, ඒවා සිහි කරලා කර්ම රැස් කරනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ අතීතේ නිරුද්ධයි කියලා. පින්වතුනි අපි අතීතේ සිහි කළා මොන ආකාරයට සිහි කරත් මේ වර්තමාන මොහොතේ තමයි මේ හේතු ටික සකස් වෙන්නේ. ඒ ඒතන පච්චුප්පන්නෝ හේතු වලින් සකස් වූ ඒ අනිත්‍ය ධර්මතාවය නුවණින් දකින්න කියලා භාගතුන් වහන්සේ විදර්ශනා කරන්න කියලා භාගතුන් වහන්සේ පෙන්වන්නේ. පින්වතුනි අතීතයේ කියලා අපේම මනස අපේම සිතත් සිතුවිලිත් අපේ මෙහෙම නැත්තම් චිත්තද රූපයක් උපද්දවගෙන ඒ ආරම්භය වේදනාව සංඥාව සංස්කාර විඥානේ මේ අතීත පංචස්කන්ධය මෙනෙහි කර කර මේ වර්තමාන මොහොතේ මේ කර්ම සකස් වේ. මේ අසුතවත් පුතග්ජනයා මේ බව දන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එයා මේ ඇත්ත දන්නේ නැති නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මේ අතීත රූපයට බැඳෙනවා. ඒ වගේම අනාගත පංචස්කන්ධයට තෘෂ්ණා දෘෂ්ටි දෘෂ්ටි වශයෙන් ප්‍රාර්ථනා කරනවා. අනාගත රූපේ තණ්හා කරනවා. අනාගත වේදනාව බලාපොරොත්තු වෙනවා. අනාගත සංඥා සංස්කාර විඥාන බලාපොරොත්තු වෙනවා. අනාගතයේ මේ පංචස්කන්ධයට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ප්‍රාර්ථනා කරනවා. අනාගතය පැමිණලා නැහැ පින්නුතු. අනාගතේ එක එක බලාපොරොත්තු තියාගෙන මේ අසුතුවත් පු탁ජනයා ඒ බලාපොරොත්තු මත ඉඳගෙන ලෝකේ සකස් කරනවා. රූපේ සකස් කරනවා යා. විඳීම් සකස් කරනවා. හඳුනා ගැනීම, දැන ගැනීම, රැස් කිරීම මේ විදිහට රැස් කරගන්නවා. එයා දන්නේ අනාගතය පැමිණිලා නැහැ. වර්තමාන මොහොතේ මේ සිතේ හටගන්නා චිත්තද රූපේකුත් වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පංචකේ මේ එහෙමත් නැත්නම් මේ නාම රූප නිසා මේ මොහොතේ හේතු ටික සකස් මේ මොහොතේ සකස් මේ හේතුවල මේ කෙනා ඇත්ත දක්න්නේ නැහැ. ඒ ඒ තන නිරුද්ධ වෙන ඒ ඒ තන පච්චුප්පන්න හේතු වලින් සකස් වෙන මේ ධර්මීය නුවණින් විමස ගන්න මේ පුද්ගලයාට හැකියාවක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ අතීතේ පංචස්කන්ධයට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් යන්න එපා. මොකද අතීතේ නිරුද්ධයි. අතීත රූපය තණ්හා කරන්න එපා. අතීත වේදනා, අතීත සංඥා සංස්කාර, අතීත විඥාණයට මේ අතීත පංචස්කන්ධයට තණ්හා කරන්න එපා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අනාගත පංචස්කන්ධයට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැඳෙන්න එපා කියලා. අනාගත රූපයට තණ්හා කරන්න එපා කියනවා. අනාගත වේදනාව අනාගත සංඥා සංස්කාර විඥානයන්ට සුෂ්ණා දෘෂ්ටි වශයෙන් බැඳී යන්න එපා කියනවා. ඒ වගේම මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසුතවත් පෘථග්ජනයා මේ ආර්යයන් වහන්සේලා දන්නේත් නැහැ. ආර්ය ධර්මය දන්නේත් නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නේත් නැහැ. ඒ වගේම සත්පුරුෂයන් වහන්සේලා දන්නේත් නැහැ. සත්පුරුෂයේ ධර්මය දන්නේත් නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේත් නැහැ. මේ මේ පුද්ගලයා රූපවත් වූ ආත්මයක් ලෙස මේ රූපේ ගන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තාන. අත්තනී වා රූපං. රූපස්මින් වා අත්තාන. එතකොට මේ ආකාරයට යා රැවටෙනවා, දෘෂ්ටිගත වෙනවා. රූපවත් වූ ආත්මය. ඒ විදිහට දෘෂ්ටිගත වෙනවා. ආත්මවත් වූ රූපයක් ලෙස දෘෂ්ටිගත වෙනවා. මේ ආත්මය තුල තමයි රූපය තියෙන්නේ කියලා හිතනවා. රූපය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා දෘෂ්ටිගත වෙනවා. මේ විදිහට දෘෂ්ටිගත වෙනවා. මේක මේ පින්තුනේ මේ අටුවාවේ තියෙනවා උදාහරණයක්. මේ පහනක දැල්ල පත්තු කරාම ආලෝකය එනවා. මේ දැල්ල නිවල දැම්මොත් ආලෝකය නැතු වෙනවා. අන්න ඒ වගේ මේ රූපය විනාශ කරාම ආත්මය නැති යනවා කියලා මේ නැත කියන අන්ති දෘෂ්ටියකට යපත් වෙනවා. ඒ වගේම දැන් ගස නිසා සෙවණැල්ල තියෙනවා. මේ ගස තමයි රූපය. සෙවණැල්ල තමයි ආත්මය. මේ ගස කැපුවාම මේ සෙවණැල්ල වෙන තැනකට යනවා. නැත්තම් ආත්මය වෙන තැනකට යනවා. මේ ආකාරයකට දෘෂ්ටිගත වෙනවා. එහෙමත් නැත්නම් පින්වතුනි සුවඳ තමයි මලේ තියෙන සුවඳ තමයි රූපේ. මල තමයි ආත්මය. එතකොට මේ මේ විදිහට දෘෂ්ටිගත වෙනවා. ආත්මය තුල තමයි රූපේ තියෙන්නේ කියලා. ඒ වගේම මෙතන පෙන්නනවා තව උදාහරණයක්. මේ කරඬුව තුල මාණික්යක් තියෙනකොට මේ කරඬුව තමයි රූපය. මාණික්ය තමයි ආත්මය. දැන් කරඬුව විනාශ කරොත් දැන් අර ධාතු කරඬුව අයින් කරොත් ධාතු වෙන තැනකට වඩිනවා වගේ මේ කරඬුව රූපය රූපේ විනාශ කරොත් ආත්මය වෙන තැනකට යනවා. මේ විදිහට දෘෂ්ටිගත වෙනවා. ඒ වගේම මේ අශෘතවත් පු탁ජනයා පින්වතුනි වේදනාව ඒ වගේම සංඥාව සංස්කාර විඥානි මේ ස්කන්ධ පංචකයටම යා දෘෂ්ටිගත වෙනවා විඥානය කියන්නේ මේ මේ විඥානවත් වූ දෙයක් තමයි මේ ආත්මය ආත්මය තුල තමයි විඥානය. විඥානය තුල තමයි ආත්මය. මේ විදිහට දෘෂ්ටිගත වෙනවා. මේ ආකාරයට ගත්තහම පින්වතුනි විෂය ආකාරයේ සක්කාය දිට්ඨියකටපත් වෙනවා. හැබැයි පින්වතුනි සුතවත්තර ශාවකයා මේ රූපය එමත් නැත්තම් මම මේ රූපය මේ පංචස්කන්ධය එහෙම නැත්නම් මේ තෘෂ්ණා දෘෂ්ටි ලෙස මේ විදිහට යන්නේ නැහැ. එයා කොහොමද දැනගන්නේ? ඒ ශ්‍රුතවත් ආර ශාවකයා ආර්යයන් වහන්සේලා දන්න කෙනෙක්, දකින්න කෙනෙක්. ආර්ය ධර්මයේ දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මන කෙනෙක්. මේ කෙනා සත්පුරුෂයන් වහන්සේලා දන්නවා. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂ ධර්මයේ දන්නවා. පින්වතුනි මේ සුතවත් ආරසාවකයා මේ විදිහට රූපවත් වූ ආත්මයක් කියලා දෘෂ්ටිගත වෙන්නේ නැහැ. ආත්මවත් වූ රූපයක් කියලා දෘෂ්ටිගත වෙන්නේ නැහැ. රූපේ තුල ආත්මය තියෙනවා ආත්මය තුල රූපේ තියෙන කියලා මේ ආකාරයට දෘෂ්ටිගත වෙන්නේ. රූපේ මම මගේ මගේ ආත්මය ලෙස ගන්නෙ නෑ. පින්තුනි එතකොට වේදනාව සංඥා සංඥාව සංස්කාර විඥානෙ මෙන්න මේ පංචස්කන්ධයේම තෘෂ්ණා දෘෂ්ටි ලෙස මේ සුතවත් ආර ශාවකයා ගන්නෙ නෑ. මොකද ඒ මේ පුද්ගලයා මේ සුතවත් ආර ශාවකයා ඒ ඒතන පච්චුප්පන්නෝ ඒ ඒතන හේතු සකස් වෙන විදිය ඒ ඒතන අනිත්‍ය වෙන ස්වභාවය ඒ අසම්හීර වූ අසංකෝපේ වූ මේ විදර්ශනාව නුවණින් දකිනවා එයා අතීතයට අතීතයට යන්නේ අතීතේ නිරුද්ධයි එයා නුවණින් දකිනවා මේ අතීතයේ කියලා වර්තමාන තුල සකස් වෙන හේතුඵල ධම. එයා අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද අනාගතේ ඒ ඒ තන හේතු සකස් වෙන මේ හේතුඵල ධම මේ පුද්ගලයා දැනගන්නවා. ඒ වගේම පින්වතුනි අපි මේ අතීතයට යන්නේ මේ ලෝක සත්වයා ආශ්‍රව මත. බලන්නකෝ අපි ආශ්‍රව කියන්නේ පුරුදු. මේ ආශ්‍රව කියන්නේ මේ පුරුදු මත තමයි අපි රැස් කරගන්නේ. අතීතයේ යම් දෙයක් අපිට දැනුමක් තිබුණා මේක පුරුද්දක්. පුංචි කාලේ ඉඳන් අපි ඉගෙන ගත්තා. දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ පින්වතුන්ලට මේ දේශනාව වැටහෙන්නේ මේ සිංහල භාෂාව පුරුදු කරා. මේ පුරුදු. මේ පුරුදු මත තමයි ලෝකේ සකස් කරගන්නේ. මේ අතීතයේ යම්තාක් ආශ්‍රව තිබුණද ඒ වැලිච්ච දේවල් ඒ දැකපු රූප ඇසුරු කරපාය ඒ විඳපු වේදනාවල්, ඒ දැනගත් දැනුම්, රැස් කරගත් දේවල්, ඒ සියලු දේවල් අතීතේ නිරුද්ධයි කියලා එයා දකින්න දක්ෂ වෙනවා. මොකද ඒ ආශ්‍රව මත තමයි මේ ලෝකය ගොඩනගාගන්නේ. මේ ආශ්‍රව මත තමයි අනාගතය ප්‍රාර්ථනා කරන්නේ. මම අතීතයේ මෙහෙම හිටියේ මේ වගේ දුප්පත් මම අනාගතේ නම් මෙහෙම වෙන්නේ නැහැ. පෝසත් වෙනවා. අපි එහෙම හිතමු. එතකොට අතීත ආශ්‍රව මත අනාගතය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ ජීවිතයේ බලනකොට අතීතය බලනකොට අතීතයේ කලින් දැකපු කෙනාද මේ මොහොත දකින්නේ දැන් අපි හිතමු කෙනෙක් දැක්කා කියලා. පුංචි කාලේ නම් දැක්කා අම්මද තාම දකින්නේ. අපිට නුවණක් නැහැ අවිද්‍යාව සහගත තියෙන්නේ මොකද මේ ධර්මය සාකච්ඡා කරත් මේ ධර්මයේ දේශනා කරත් මේ මොහොතේ අපිට තියෙනවා නුවණක් මොකද්ද මේ මොහොතේ තියෙන නෑ මේ දැනුයි හේතු සකස් මේ දැන් තමයි ඇහැ ඉපදුනේ මෙන්න ඇක්සිදිරි පිටට රූපය පතිත වුනේත් මේ මොහොතේ ඒ අරඹයා සිත සකස් වුනේත් මේ මොහොතේ. හේතු ටික මේ මොහොතේම සකස් වුණා. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ හේතුව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතා ඒ ඒ තරම නිරුද්ධ වුණා. එතකොට පුංචි කාලේ ඉඳන් දැක්කා අම්මා අපිට ගෙනයි දෙන්නේ හිත පැත්තේ. හිතින් ගෙනල්ලා දෙන දෙයක්. හැබැයි ඇත්ත කතාව මොකද්ද? ඒ මොහොතට ඇහැ ඉපදුනේ. ඒ මොහොතට ඇස් ඉදිරිපිටට රූපය ආවේ. ඒ මොහොතට සිත සකස් වුණා. එතකොට මේ තුනේ එකතු වුණ නිසා ස්පර්ශයක් වුණා. දැන් අම්මා ඇස් ඉදිරිපිටට නාවනම් රූපය නැහැ. එහෙම නැත්නම් ඇස බිඳිලා නම් එයාට රූප දැනගන්න බෑ. හැබැයි ඇසක් තිබිලා රූපක් තියෙන හිත නැත්තම් දැන් මැරිච්ච කෙනෙකුට වගේ මේ කාරණය මේ හේතුව සකස් වෙනවද බලන්න. එතකොට මේ ඇසත් රූපයත් සිතත් නිසා මේ තුනේ එකතුයෙන් මේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණු ස්පර්ශ ප්‍රත්‍යයෙන් එහෙමත් නැත්නම් සකස් වුණු වේදනා සංඥා සංස්කාර විඥාන කියන මෙන්න මේ ධර්මතා ටික මේ මොහොතේ සකස් වුනේ. එතකොට පුංචි කාලේ ඉඳන් ඉන්න අම්මා ගැනක් දෙන්නේ හිත පැත්තෙන්. ආශ්‍රව මත, පුරුදු මත. මේ ආශ්‍රව තිනකන් මේ ආශ්‍රව එන්න එන්න අපේ ජීවිතේට අපි බහුලව මේ ආශ්‍රව තුල තමයි අපි ජීවිතේ රැස් කරගන්නේ. අතීත අනාගතය කියලා වර්තමානයේ කර්ම රැස් කරනවා. ඇයි? ඒ රූපය අතීත කියලා දුක් වෙනවා නම් මැරිච්ච කෙනෙක් වීමකම අපි හිතමු. අපේ දෙමව්පියෝ හරි හිතවත් කෙනෙක් හරි මරණයටපත් වුණා කියන්නේ. අපි ඒ ගැන හිතලා දුක් වෙනවා. හැබැයි මේ මොහොතේ තමයි හේතු ටික සකස් වෙන්නේ. මේ මොහොතේ සිතත් ඒ වගේම සිතුවිලිත් ඒ අනුව මානසිකාරය කරේ මේ මොහොතේ. ඒ අරඹය තමයි අපි මේ ලෝකේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සසරට වැටෙන්නේ. එතකොට මේ තණ්හාව කියන්නේ අකුසල ධර්මයක්. අපි මේ කැමති කියලා අපි මේ ආසයි කැමති කියලා එකතු කරගන්න දේවල් අකුසල ධර්මයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පෙන්වන්නේ ඒ ඒතන පච්චුප්පන්නෝ මේ හේතු සකස් වූ මේ හේතු ඒ ඒතන තත්ත තත්ත විපස්සති ඒ ඒතන විදර්ශනා කරන්නේ යම් කිසි ධර්මතා ටිකක් මේ මොහොතේ අතීතේ කියලා අපි සිහි කරනවා නම් අපිට පුළුවන්ද අතීත රූප දකින්න අපේ හිතෙන් තමයි පුංචි කාලේ ඉඳන් ඉන්න දේවල් පුද්ගලයෝ හිතින් තමයි ගෙනල්ලා දෙන්නේ. හැබැයි අතීතයේ ඉඳන් එහෙම රූප තියෙනවා කියලා හිතින් ගෙනවිත් දෙන්නේ ඇයි? මේ පුරුදු ආශ්‍රව මත. හැබැයි නුවණක් අපි ගෙනියනවා නම් අපි තුල සාමාන්‍ය කෙනෙක් හිතනවට වඩා ඉහළ නුවණකින් දකින්න උත්සාහ කරනවා නම් මේ මොහොතේ යම්කිසි වේදනාවක් හටගත්තා සංඥාවක් සංස්කාර විඥාන මේ සිතක හටගන්න මේ ලක්ෂණ සකස් වුණා නම් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතා ටික හිතක ලක්ෂණ ටික පච්චුප්පන්නයි මේ ධර්ම ටික මේ ධර්මතා සකස්ුනේ හේතුන් ප්‍රත්‍යයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැබැයි මේ ස්පර්ශ නිරෝධ වෙනකොට නිරුද්ධ වෙනවා මේ ධර්ම දේශනාව යම්තාක් ශ්‍රවණය කරනවාද ස්පර්ශපත්තෙන් ඒ තාක් ස්පර්ශපත්තෙන් හේතු සකස් වෙනවා. මේක දැන් වහලා දැම්මුත් ඒ රූපේ නිරුද්ධයි. ඇස තිබුණත් ඒ වගේම සිත තිබුණත් රූපේ නැත්තම් ඒ ආරම්භය සකස් වෙන්න හේතු නැහැ. හැබැයි තුනම නිසා මේ මොහොතේ හටගන්න වේදනාවද මේ මොහොතේ හටගන්න රූපයද ඊළඟ මොහොතේ මේ එක දිගට කියන ස්වාමින්ව බණ කියන ස්වාමින් වහන්සේද ඔයාලා දකින්න මේ ශනේ තියෙන රූපයද බලන්න හිතී හරි මේ ශනේ තියෙන වේදනාවද බලන්නකො මේ මොහොතේ තියෙන වේදනාවද ඊළඟ මොහොතේ මේ මොහොතේ තියෙන සංඥාවද මේ මොහොතේ තියෙන දැන ගැනීමද මේ මොහොතේ තියෙන සකස් කිරීමද මේ මොහොතේ තිබෙන සිතද ඊළඟ මොහොතේ. එතකොට මේ ඇහි ප්‍රසාදය කියන්නේ මේ දැන ගැනීම ෂණයයි. ෂණයක් තුල ඒ ප්‍රසාදය විඳිනවා. ෂණයක් තුල පනවන්නවත් බෑ වේගයක් ස්පර්ශපත්තෙන් ඔන්න ස්කන්ධ පංචකයේ හිතක තියෙන ලක්ෂණ ටිකක් සකස් වෙනවා. චිත්ත චෛතසික ටිකක්. ඒ හේතු ටික සකස් වෙලා ඒ ඒ තැනම හේතු සකස් වෙලා ඒ ඒ තැනම නිරුද්ධ වෙනවා. අන්න ඒ ධර්මය නුවණින් දකින්න තමයි බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන පච්චුප්පන්න වූ ඒ විදර්ශනාව වඩන්න කියන්නේ. අපි අතීතේ කියලා. එහෙමත් නැත්නම් අනාගතේ කියලා. මොකක්ද අපිට අපේ මනසම අපි තලු මරමර අපේ මනසම උපද්දව උපද්දව අපි විඳිනවා. අපිට අතීතයට යන්න පුළුවන්ද? අතීතයේ රූපේ දකින්න, අතීතයේ වේදනා දැනගන්න පුළුවන්. අතීතයේ දැනගත්තු සංඥාව, සංස්කාර ඒ දේවල් ඒ හේතුත් එක්කම නිරුද්ධ වුණා. ගිය තප්පරේ ගන්න බෑ වගේ ජීවිතයේ ගිය දේවල් ගියා. මේ ශනේ තියෙන වේදනාව ඊළඟ ශනේ ගන්න පුළුවන් ද පින්වතුනි? එතකොට අපි අතීතයට ගිහිල්ලා අතීතයේ තුල රැස් කරගන්නේ අවිද්‍යාසහගත මනසේ කර්ම. අතීතයේ තුල කියලා අපි අතීතයේ මෙනෙහි කරනවා නම් වර්තමානයේ මේ මොහොතේ කර්ම රැස් කරනවා. ඇයි? ඒ රූපයට තණ්හා කරොත් මේ මොහොත නෙවෙයිද කර්ම රැස් වෙන්නේ? අතීතයේ කියලා මෙනෙහි කරලා මේ මොහොත නෙවෙයිද රූපය, වේදනාව, සංඥාව, සංස්කාර විඥාන කියන මේ ධර්මතා ටික මේ මොහොත නේද සකස් වෙන්නේ මේ මොහොතේ ඇත්ත දන්නේ නැති නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගියාම මොකද වෙන්නේ සසරට වැටෙනවා හේතුඵල ධමයක් මෙහි මොහොතේ තියෙන්නේ ඒ ආරම්භය ඒ හේතු ටික නුවණින් විමස ගන්න හැකියාව නැති නිසා අපි අතීතයට යනවා අන්න අතීතයේ කෙනෙක් කියලා ඒකට දුක් වෙන්න පුළුවන් සැප සහගත සිතක් ඇති කරගන්න පුළුවන් වර්තමාන මොහොතේ තණ්හාවෙන් උපාදාණයෙන් බැඳී ගිහිල්ලා වර්තමානයේ මේ මොහොතේ කර්ම රැස් වෙනවා කවදාවත් කිසි කෙනෙකුට අතීතයට යන්න බෑ. කවදාවත් අතීතයේ නිරුද්ධ වෙච්ච වේදනාවක් අපිට දැනගන්න බෑ. අතීතයේ නිරුද්ධ වෙච්ච රූපයක් අපිට දැනගන්න බෑ. අතීතයේ සංඥා සංස්කාර විඥාන මේ ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච යම්කිසි දැනුමක් යම්කිසි රැස්කෙට ගැනීමක් තිබුණා නම් අපිට ඒක ඒක නිරුද්ධ නම් නිරුද්ධයි. ඔකාර යමක ස්වාමින් වහන්සේගේ යමක සූත්‍රයේ තියෙනවා මේ අටුවාවේ තියෙනවා උපමාවක්. මේ කොහොමද දන්නවද පින්වතුනි? මේ පහනක දැල්ල පත්තු කරාම අපිට පේන්නේ එක දිගට තියෙන දැල්ලක්. මේ මොහොතේ තියෙන දැල්ලද ඊළඟ මොහොතේ අලුතෙන්ම තෙල් ටිකක්. අලුතෙන්ම තිරයක්. අලුතෙන්ම දැල්ලක්. ඒ වගේ මේ ඇසට ආලෝකය වැටිලා පරාවර්තනය වෙනකොට මේ ෂණයේ තියෙන ආලෝකයේදී ඊළඟ ෂණයේ තියෙන්නේ. අලුතෙන්ම හේතු ටික සකස් වෙන්නේ. ඒ වගේ මේ වේදනාව රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම හේතු නිසා හටගත්තේ මේ මොහොතේ හේතු සකස් වුණා ඒ මොහොතේ ඵලය ඒ ඒ ධර්මතා ටික ඒ දැනගන්නවත් එක්කම සකස් වුණා ඒ නිරෝධයත් ඒ ස්පර්ශය නිරෝධයත් එක්කම නිරුද්ධ වුණා යම්තාක් හේතු සකසනවද ස්පර්ශපත්තේ ඒතාක් හේතු ඒ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා යම්තාක් ස්පර්ශපත්තෙන් මේ වේදනා සංඥා ටිකක් සකස් වෙනවද මේ මොහොතේ මේ කන ආරම්භයක් කනත් ශබ්දයක් <coughs> සිතත් නිසා යම්තාක් ස්පර්ශපත්තෙන් මේ හේතු ටිකක් සකස් වෙනවද මේ වේදනා සංඥා සංස්කාර විඥාන මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතා ටික ඒ ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා මෙන්න මේ පච්චුප්පන්න වූ මෙන්න මේ හේතුඵල ධහම තමයි බාගතුන් වහන්සේ විසින් අවබෝධ කරගන්න කියන්නේ අපිට බලන්න පින්වතුනි අපි කතා කරනවා අතීතය ගැන අපි කතා කරනවා අනාගතය ගැන. අපි අතීතයේ ආශ්‍රවත් එක්ක එකතු වෙලා ලෝකේ සකස් කරගන්නවා. ඒ වගේම අනාගතය ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපිට පිහිටලා ඉන්න භූමියක් තියනවාද කියලා අපි පොඩ්ඩක් විමසමු. මේ කෙනා කියන තැනට. දැන් අතීතයට යන්න අපි ඉන්නවනන්නේ අතීතයට යන්නේ. අනාගතය පතන්නේ අපි ඉන්නවනන්නේ. මේ මොහොතේ සකස් වෙච්ච ධර්මතා ටික ඊළඟ මොහොතේ තියෙනවද? මේ ශබ්ද ටික ඊළඟ මොහොතේ අලුතෙන්ම හේතු ටිකක් අලුතෙන්ම ශබ්ද ටිකක් අලුතෙන්ම දැන ගැනීම ටිකක්. එතකොට ඒ හේතු ටික දැනගන්න ගතියත් එක්ක වැය වෙනකොට මේ මොහොතේ තියෙන රූපය නෙවෙයි නම් මේ මොහොතේ තියෙන වේදනාව නෙවෙයි නම් මේ මොහොතේ තියෙන සංඥා සංස්කාර විඥාණය නෙවෙයි නම් ඒ දැනගන්න ගතියත් එක්ක ඒ ධර්මතා ටික ස්පර්ශ නිරෝධයෙන් ඒ වේදනා සංඥා සංස්කාර විඥාන හිතක තියෙන චිත්ත චෛතසික ටික නිරුද්ධ වෙනවනම් මේ රූපෙන්තරෝ මං ඉන්නවද වේදනාවෙන්තරව තමන් ඉන්නවද සංඥාවෙන්තරව තමන් ඉන්නවද මේ සංස්කාර මේ රැස් කිරීමෙන් තොරව තමන් ඉන්නවද මේ දැනගැනීමෙන් තොරව තමන් ඉන්නවද මේ ධර්මතා ටික මේ මොහොතේ හටගත්ත මේ හේතු ධර්මතා ටික ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා දැනගන්නවත් එකම එක වැය වෙනවා දැනගන්න ගතියට. ඒකෝර තමන් කියන්නේ කොතනද? තමන්ට පිහිටලා ඉන්නේ මේ සිතට පිහිටලා ඉන්න පිලිසරණක් තියෙනවද? මේ සිතේ තියෙන ලක්ෂණයක් තමයි පින්වතුනි වේදනාව. මේ මොහොතේ තියෙන වේදනාව දැස ආරම්භය හෝ කන ආරම්භය එහෙම නැත්නම් නාසය ආරම්භය දිව එහෙම නැත්නම් කය එහෙම නැත්නම් මනස මේ අරමුණු ආරම්භය හෝ තියෙන මේ සිතේ තියෙන ලක්ෂණයේ වේදනාව ඊළඟ මොහොතේ ඒකද බලන්න තියෙන්නේ එතකොට ඊළඟ මොහොතේ දැනීම ඒ කියන්නේ වේද සංඥාව ඊළඟ මොහොතේ තියෙන ඒකද නෑ අලුතෙන්ම හේතු සකස් වුණා අලුතෙන් වේදනා සංඥා දෙනවා. ඒ රැස් කිරීම සිත පැත්තේ වේදනා සංඥා දෙක රැස් කරන ගතිය මේ මොහොතේ තියෙන වේදනා සංඥා දෙකද ඊළඟ මොහොතේ රැස් වෙන්නේ. අලුතෙන් එක. ඒ දැන ගැනීම මේ මොහොතේ තියෙන ධර්මතා ටිකද ඊළඟ මොහොතේ දැනගන්නේ. නෑ අලුතෙන්. එතකොට Taman කියන්නේ කොතනද? Tamanට පිහිටලා ඉන්න පුළුවන් කොතනද? කොහෙද තියෙන්නේ? Tamanට පිහිටලා ඉන්න භූමියක් තියෙනවද? Tamanව හඳුනන්න පුළුවන් තැනක් තියෙනවද? කොතනද Tamanගේ රූපය? Tamanගේ මේ සිතින් උපදගත් රූපයක් නම් චිත්තද රූපයක්. මේ රූප ස්කන්ධය කියලා ගත්තොත් මේ රූපයට ස්කන්ධ පංචකයේ පැත්තෙන් ගත්තොත් මේක කෙනෙක්ද කන බොන ආහාරයෙන් සකස් වුණු ධර්මතාවය. කන්න බොන්න දුන්නේ නැති වුණොත් පවතින්නේ නැහැ. මේක අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. වයසට යනවා. කොණ්ඩේ ඉදෙනවා. හම රැලි වැටෙනවා. දත් හැලෙනවා. ඈ විපරිණාම වෙනවා. ලෙඩ හැදෙනවා. අපේ නම් අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න බෑ. මේක අපිටයි කියන්නේ ධර්මතාවය. හේතු වලින් කන බොන ආහාරයෙන් සකස් වුනේ. කන බොන දෙන්න බැරි වුණොත් මේක පවතින්නේ නැහැ. එතකොට වේදනාව මේ සිතේ තියෙන මේ ලක්ෂණේ හේතුන් ප්‍රත්‍යය. එතකොට මේ ශනේ තියෙන වේදනාව නෙවෙයි නම් ඊළඟ ශනේ එතකොට ශරණයක්වත් නැහැ දැන් මේ පවතින දැන ගැනීමත් එක්කම ඒ වේදනාවත් එක්කම පුද්ගලයා නිරුද්ධ වෙනවා. ඒ ඒ වේදනාව ඒ දැනීම ඒ සංඥාව, ඒ සංස්කාර, ඒ රැස්කිරීම, ඒ දැන ගැනීමත් එක්කම පුද්ගලයාව නිරුද්ධයි. පණවන්න තැනක් තියනවාද? මම කියලා කොතනින්ද පණවන්නේ? රූපයෙන් පණවන්න පුළුවන්ද මේ කෙනෙක් කියලා? හරි. රූපයෙන් මේ කුඩු කොටස් ටිකෙන් කෙනෙක්ද මේක? හරි. මම නම් කෙනෙක් නම් පුද්ගලයෙක් නම් මගේ නම් Tamanට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් වෙන්න එපයි. එහෙම පුළුවන්ද? මේකේ බලන්නකෝ. කටින් කෙල එනවා වෙලාවකට වෙලාවකට සෙම එනවා වෙලාවකට වමන එනවා වෙලාවකට පිත එනවා දහඩිය දමනවා කොටු වෙනවා කන් වලින් මේ කලාඳුරු වෙනවා මේවා අපිට නවත්තන්න පුළුවන් ඇස් දෙකෙන් කබ වෙනවා අපි කැමතිද එතකොට අපේ නෙවෙයිනේ මේක කන බොන ආහාරය නිසා මෙන්න මේ ආයතන ටික සකස් වෙනවා. මේ විපාකයක් ලෙස හම්බුනේ. මේ ආයතන ටික විපාකයක්. තණ්හා කරපු නිසා. අවිද්‍යා සහගත මනසට තණ්හා කරපු නිසා ඔන්න විපාක ආයතන ටික සකස් වෙනවා. හැබැයි මේක අපිට අයිතිද? අපේ අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ද? බෑ. හරි. ඒක එතකොට අපේ නෙවෙයි. වේදනාව එතකොට මේ මොහොතේ තියෙන වේදනාව ඊළඟ මොහොතේ නැත්තම් අපිට පිහිටා ඉන්න භූමියක් නැත්නම් ඒ වේදනාව පණවන්න තැනක් නැත්තම් වේදනාවට පතිත වෙන්න තැනක් නැත්තම් ඒ වේදනාව අතීත වේදනාවක් අපිට දකින්න පුළුවන්. වර්තමාන වේදනාවල් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ වේදනාවක් කියලා සිතේ තියෙන ඒ ලක්ෂණ ටික දැනගන්න ගතියත් එක්කම වැයුණා නම් ඒ වේදනාවේ කෙනෙක් ඉන්නවද? පණවන්න පුළුවන්ද? පණවන්න බෑ. පීඩායට ඉන්න භූමියක් නැහැ. සංඥාවත් එහෙමයි. ඒ දනින් ඒ වේදනාවම දැනගන්න ස්වභාවය කෙනෙක්ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් උනේ හේතුවකින් වෙච්ච ඵලයක් මේක. හැබැයි හේතු නැති වෙනකොට නැති වුණා. හැබැයි ඒ රූපය මගේ, ඒ වේදනාව මගේ, ඒ සංඥාව මගේ. තෘෂ්ණා දෘෂ්ටි තණ්හාවෙන් දෘෂ්ටිගත වෙලා වර්තමාන මොහොතේ කර්ම රැස් අතීතයේ කියලා යම් හේතු ධර්මතා ටිකක් අතීතයේ කියලා මෙනෙහි කරනවා නම් කොහෙද මෙනෙහි කරන්නේ? රූපයෙන්තර, වේදනාවෙන්තර, සංඥාවෙන්තර, සංස්කාරේ, විඥානේ මේ ධර්මතා ටිකෙන් තොරව මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි මේ වර්තමාන නේද සකස් වෙන්නේ. අපිට අතීත රූප බලන්නත් බෑ අනාගත රූප බලන්නත් බෑ. අතීත වේදනාව විඳින්නත් බෑ අනාගත වේදනාව විඳින්නත් බෑ. අතීත සංඥා දැනගන්නත් බෑ අනාගත දේවල් දැනගන්නත් බෑ. අතීත රැස් කරන්නත් බෑ අනාගතේ රැස් කරන්නත් බෑ. අතීතේ දැනගන්නත් බෑ අනාගතේ දැනගන්න බෑ. ඒ ඒතන පච්චුප්පන්නෝ තත්ත තත්ත විපස්සනී ඒතන විදර්ශනාව දකින්න. මේ මොහොතේ හේතු ටික සකස් වුනේ. මේ මොහොතේ අතීතේ කියලා Tamanට මේ රූපයට වේදනාවට සංඥාවට සංස්කාර විඥාන කියන මෙන්න මේ ධර්මතා ටිකට පිහිටලා ඉන්න භූමියක් නැතිනම් පතිත වෙලා තියෙන්න තැනක් නැතිනම් මේ ශනේ තියෙන ධර්මතා නෙවෙයි නම් ඊළඟ ශනේ තියෙන්නේ කොහොමද අපි අතීතයට යන්නේ අතීතයේ නිරුද්ධයි අතීතය අතුරුදහන් වුණා අනාගතය පැමිණෙලා නැහැ යම් කිසි කෙනෙක් අතීතය මෙනෙහි කරනවා නම් අනාගතේ ප්‍රාර්ථනා කරනවා නම් මේ වර්තමාන මොහොත නිමේද කර්ම රැස් කරන්නේ එතකොට අපි ඒ සම්බන්ධව නුවණ ගෙනියන්න ඕන. අපි ආයතන පරයයෙන් බැලුවොත් මේ අතීතයේ දැකපු රූප අපිට දකින්න පුළුවන් ද පින්වතුනි. එතකොට අතීතය කියලා අපි මෙනෙහි කරන්නම් අපි මෙනෙහි කරන්නේ සිතම නේද? බලන්න තමන්ගේ නුවරට මේවා අසු වෙන ආකාරය එතකොට අනාගතය කියලා යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් මේ මොහොතම නේද අපි ඒ හේතු ටික සකස් වෙන්නේ. ඒක නිසා පින්වතුනි අපේ ජීවිතේ ඒ ඒතන මේ කන ගත්තොත් මේ මොහොතේ කනට ශබ්දය මේ මොහොතේ සකස් වෙන්නේ කන උපදීන්නේ මේ මොහොතේ සිත මේ තුනේ එකතුවෙන් තමයි එකක්වත් නැති වුණොත් කන උපදින්න හේතු නැහැ සිත උපදින්න හේතු නැහැ ශබ්දය උපදින්න ශබ්දය උපදුනාට දැනගන්න විදිහක් නැහැ ඇයි මේ හේතුන්ම එකතු වෙච්ච තැන මේ හේතු තුනම එකතු වෙච්ච තැන තමයි ලෝකය සකස් වෙන්නේ අපි ලෝකේ සකස් කරගන්නේ. රූප සකස් කරගන්නවා. ශබ්ද සකස් කරගන්නවා. ගන්ධ සකස් කරගන්නවා. රස සකස් කරගන්නවා. සැපේ ස්පර්ශය සකස් කරගන්නවා. අතීතයටත් එහෙමයි. අනාගතයේත් එහෙම ප්‍රාර්ථනා කරනවා. මේ ආයතනය ටිකෙන්ම ලෝකය සකස් කරනවා. අවිද්‍යා සහගත මනස මේ ලෝකේ ඉන්න සත්‍යයා මේ ඇස පිරිසින් දකින්න කියලා. රූපේ පිරිසින් දකින්න කියලා. මේ චක්කු විඥානේ පිරිසින් දකින්න කියලා. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතා ටික පිරිසින් දකින්න කියලා. දැන් පින්තුනේ ඩාරුචීරියට දිත්තේ දිත්තමත්තා. සුතේ සුතමත්තා. මුතේ මුතමත්තා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. ඔච්චරයි කියන්නේ. එතකොට ඒ ධර්මතා ටික තුල උන්වහන්සේ ඒ ඒ තන පච්චුප්පන්න වූ හේතු වලින් සකස් වෙච්ච ඒ අනිත්‍ය ස්වභාවයට යන විදර්ශනා නුවණ ඇති වුණා. දැකීම මාත්‍රයක් පමණයි. එයි ඇසසනේ අයිපදුනේ. ඔන්න ඇසත් එක්කම හටගත්ත රූපය රූපයත් එක්කම සිත සකස් වුණා. ඒ තුනේ එකතුවෙන් සකස් වුනේ ස්පර්ශය. මේ මොහොතේ තියෙන වේදනාව ඊළඟ මොහොතේ නෑ. කොයිතරම් වේගවත් හේතු ටික සකස් වුණාද? දැකීම මාත්‍රයක් පමණයි. දිත්තේ දිත්ත මත්තම්. හැබැයි අපිට පුංචි කාලේ ඉඳන් ඉන්න අම්මා තාත්තා සහෝදරයා. ඇයි අවිද්‍යාව මත හිතින් ගෙනල්ලා දෙන දේ. ඇයි මේ ඒ ඒ තැන ඒ මොහොතේ හැ සකස් වුනේ. ඒ මොහොතටයි රූපය සිදිරිපිටට පතිත වුනේ. ඒ මොහොතටයි ඒ සිත සකස් වුනේ. මේ මොහොතයි මේ තුන් දෙනාගේ එකතුව කියලා නුවණින් දකින්න අපි දක්ෂ වෙන්න එතකොට ඒ දැකීම මාත්‍රයයි. ඒ දැකීම තුල තිබුණේ මොකද්ද? සිතකුත් චිත්තචෛතසික ටිකක්. සිතක් සිතුවිලි ටිකක්. සිතක තියෙන ලක්ෂණ ටික හටගත්ත හේතු වලින් ඒ ටික නිරුද්ධ වුණා. හැබැයි නිරුද්ධ වෙච්ච ඒ ධර්මතා ටික ඒ හේතු ටික නැවත සකස් වෙන්නේ නැහැ. හිතින් ගෙනල්ලා දෙනවා අතීතයටත් අනාගතය ප්‍රාර්ථනා කරනවා. හැබැයි යම් කිසි කෙනෙක් නුවණ ගෙනියන්න පුළුවන් නම් මේ ආයතන හයතම ඇස කන මේ මොහොතේ ඇහෙන සද්දය අරඹය මේ මොහොතේ තියෙන වේදනාව සංඥාව සංස්කාර විඥාන හිතේ ලක්ෂණ ටික හොඳට බලනවා ඊළඟට දිවට දිවට බලනවා පින්වතුනි මේ දිව එක බත් කටක් කාපු රසය ඊළඟට එනවද නෑ අලුතෙන් මේ හේතු ටික නාසයටත් එහෙම අපිට එක දිගට තියෙන ගන්ධයක් මේ මොහොතේ තියෙන නාසය අරඹය යම් කිසි ධර්මතා ටිකක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා නම් සිතක ලක්ෂණ ටිකක් ඒ ස්කන්ධ පංචකේ සකස් වුණා නම් ඒ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පංචකේ සකස් වුණා නම් ඒ හේතු ධර්මතා ටික ඒ ඒ ඒ තන නිරුද්ධ වුණා. අන්න එතරම්යි මේ නුවණ ගන්න ඕනේ. අපිට සාමාන්‍ය ජීවිතේ මේ නුවණ අපිට එකපාරට එන්නේ නැහැ. පුරුදු කරන්න ඕනේ. යම්කිසි කෙනෙක් මේ ධර්මතා සමත විදර්ශනා වඩලා එහෙම නැත්නම් මේ සිත කෙලෙස් වලින් ඇයින් කරලා දැන් අපි මේ ලෝක සත්වෝ ඉන්නේ ගොඩක් ඇස පිනවන ඇස ගින්දරක්. ඒ වගේම කන නාසය දිව කය මනස පිනව පිනව ඉන්නේ. මේ කෙලෙස් මත ඉන්නේ. බොර වතුරේ අඩිය පේන්නේ නැහැ. ඒ වගේ කෙලෙස් මත ඉන්න කෙනාට ඒ ඒ තැන හේතු සකස් වෙන හැටි නුවණට ගෝචර වෙන්නේ නැහැ. ඇයි? කෙලෙස් වැඩි කෙලෙස් වලින් වැහිලා. ඇත්ත. යම් කිසි කෙනෙක් තමන්ගේ සිත විසිරෙනම් සිත විසිරලා නම් එයා විදර්ශනා වඩනවා නම් ඒ කියන්නේ එහෙම නැත්නම් ආනාපාන සතිය වඩනවා නම් සමත ආනාපාන සතිය. එහෙම නැත්නම් කාම එනවා නම් අසුබේ බලනවා නම් තරහ එනවා නම් මෛත්‍රී සහගත සිටුවිලි ඇති කරගන්නව නම් එයාට හැකියාව ඇති වෙනවා මෙතනට ලං වෙන්න. සිතේ කෙලෙස් බර අඩු කරන්න. සිතේ කෙලෙස් බර ගෙවා දාන්න. එතකොට මේ තණ්හාව ගෙවා දාන්න පුළුවන් වුණොත් ඒ කෙනාට ඒ ඒ තන පච්චුප්පන්න වූ හේතු ධර්මතා ටික නුවණින් දකින්න පුළුවන්. ඒ කෙනා අතීතයට යන්නේ නැහැ. අතීතයේ ඒ හේතු ධර්මතා ටික නිරුද්ධයි කියලා යා නුවණ ගෙනියනවා. එයා කතා කරයි. අතීතේ අනිත් අය කතා කරනකොට ඒ සිදුවීම් තුල කතා කරයි. හැබැයි යාට නුවණ ගෙනියනවා යා යටින් මොකද්ද? ඒ ධර්මතාවයේ හේතු ධර්මතා ටික ඒ නිරුද්ධ මේ මේ මොහොතේ නේද හේතු ධර්මතා ටික සකස් වෙන්නේ. පච්චුප්පන්නෝ මේ මොහොත නේද මනස ඉපදුනේ. මේ මොහොත නේද අරමුණු ආවේ. මේ මොහොත නේද මානසිකාරය කනේ ලෝකේ සකස්ුනේ මේ මොහොත නේද? හැබැයි මේ සකස් වෙච්ච ලෝකේ සකස් වෙන්නේ ඇත්ත දන්නේ නැතු වුණොත් නේද? යම් කිසි කෙනෙක් මේ ඇත්ත දකිනවා නම් ඒ ඒ තන හේතු ධර්මතා ටික නුවණින් ගත කරනවා නම් නුවණින් ගෙවනවා නම් ජීවිතේ Taman අතීතයට යන්නෙත් නැහැ අනාගතේ ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ පෙන්වන්නේ බද්ධය කරත් ඒ කියන්නේ යහපත් වූ රාත්‍රිය මේ යම්කිසි භික්ෂුවක් මේ විදිහට මේ විදර්ශනා නුවණින් ඒ ඒ තන හේතු ධර්මතා ටික සකස් වෙන හැටි නුවණින් දකිනවා නම් එයාට යහපත් වූ රාත්‍රියක් බද්ධය කරත් රාත්‍රියක් කියලා භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී කියලා දේශනා කරනවා. පින්වතුනි එතෙන්ටයි අපේ සිත ගන්න ඕනේ. මොකද සසරේ අපි අනන්ත සසරේ ආශ්‍රව අකුසල් ඒ වගේම කර්ම මේව රැස් කරගෙන එන අය. අපි සසරෙම ඈ පිණෙව් සසරෙම කනනාසය දිවකය මනස පිණෙව්. ඒ පුරුදු මත සිටින අපිට මේ දර්ශනය පෙන්වන්න නම් මේ දර්ශනේ නුවණ මතට ගන්න නම් ලොකු වීරියක් අවශ්‍ය වෙනවා. ඒක නිසා Tamanට ලැබෙන පුංචි අවස්ථාව හරි Taman දක්ෂ වෙන්න ඕනේ මේ දර්ශනේ නුවණින් පෙන්වන්න. විශේෂයෙන්ම අපි තුල සීලය අවශ්‍යයි. සීලය නැත්තම් අපිට මේ ගමන යන්න බෑ. මොකද සිත විසිරෙනවා. සීලය නැති වුනහම ඇහැ අසංවර වෙනවා. සීලය නැති වුනහම කන නාසය දිවකය මනස අසංවර වෙනවා. සිත, කය, වචනය තුන්දර සංවර වුණොත් තමයි ඒ කෙනාට තමයි සිතේ සමාධි භාවයක් පිහිටන්න උපකාරී වන්නේ. ඒ සීලය රකින්න කෙනාට ප්‍රීතිය ප්‍රමෝදය ඇති වෙනවා, පස්සද්ධිය ඇති වෙනවා. මේ නිසායි සමාධිය ඇති වෙන්නේ. එහෙම කෙනාටයි මේ හේතුඵල ධහම ඒ ඒ තන හේතු වලින් සකස් වෙන මේ සිතක තියෙන ලක්ෂණ ටික එහෙම නැත්නම් මේ නාම රූප ප්‍රත්‍යයෙන් දැනගන්නා ධර්මතා ටික එයාට හැකියාව ඇති වෙනවා ඒ ඒ තන හේතු සකස් වෙන ධර්මතාවයක් කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි Tamanටවත් කෙනෙක් පණවන්න බෑ Taman කියලා හම්බ වෙන තැනක් නෑ Taman කියලා පණවන්න පිහිටන්න භූමියක් නෑ ඒ යම්කිසි ධර්මතාවයක් දැනගත්තා නම් ඒක කෙනෙක් දැනගත්තා නෙවෙයි ඒ ධර්මතාවයක ස්වභාවය කියලා ඒ ධර්මතාවයේ හේතු වලින් සකස් වුණා ඒ ස්පර්ශ නිරෝධයෙන් ඒ ධර්මතා ටික සියලුම ධර්මතා නිරුද්ධ වුණා කියලා යා නුවණ ගෙනියනවා අපේ ජීවිතයේ එතෙන්ට තමයි සිත සකස් කළ යුත්තේ එතකොට මේ සූත්‍රයෙන් මේ පින්වතුන්ලාට බලාපොරොත්තු වුණේ මම මෙන්න මේ ඒ ඒ තැන අපි ලෝකේ සකස් කරන අතීතයට දුවන්නේ නැතුව අපි අතීතය ගැන කතා කරයි. එයා නුවණ ගෙනිනව වර්තමාන තුල හේතු සකස් වෙන හැටි. අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ ඒ ප්‍රාර්ථනා කරනම් මේ වර්තමානයේ තුල කර්ම රැස් වෙන හැටි එයා නුවණට දකිනවා. එයා මොකද කරන්නේ කර්ම රැස් වෙන විදිහට ජීවිතයේ මේ දෘෂ්ටියටපත් වෙන්නේ. එයා හේතුඵල ධහම දකිනවා. මේ සකස් වෙන හේතුඵල ධහම තුලින් කෙනෙකුට උතුම් අමා මහ නිවනටපත් වෙන්න පුළුවන් කියලා එයා දකිනවා. එයාට කෙනෙක් පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැති මට්ටමට එයා දකිනවා. ඇයි? පිහිටන්න භූමියක් නැතිනම් ලෙඩ වෙන්න, වයසට යන්න, මැරෙන්න කෙනෙක් ඉන්නවද? විඳින්න කෙනෙක් ඉන්නවද? දුක් විඳින්න කෙනෙක් ඉන්නවද? ඇයි? Tamange සිත පැත්තේ මේ හදාගත්ත අවිද්‍යා සහගත මනස නිසා නේද කියලා එයාට නුවණ ගෙනියන්න හැකියවීම තියෙනවා. ඉතින් පින්වතුනි මේ පින්වතුන්ලා ශ්‍රවණය කරා වූ මේ ධර්මය අපි සියලු දෙනාටම උතුම් අමා මහ නිවනටපත් වීමට අපි හේතු වාසනා වේවා කියන්න කලින් අපි පළමුවෙන්ම අපගේ නම කියන්න අවසරයි ගරු මාන් කඩවල සුදස්සන ලොකු ස්වාමීන් වහන්සේට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම නම කියන්න අවසරයි ගරු මාන් කඩවල නන්දරතන ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම නම කියන්න අවසරයි ගරු කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරමු. මේ ස්වාමීන් වහන්සේලා තුන් නමටම මේ භවයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ශාසනය රකින්නා වූ දෙවියොත් මේ පින්වතුන්ලා රකින්නා වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් පොළොවාසී දෙවියන් සිට අකනිතා භවලෝ දක්වා විසිරී පැතිරී ඉන්නා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින දැක බලා සතුට වෙලා අනුමෝදන් වෙලා ඒ අයටත් පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මළගිය ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඒ මළගිය ඥාතීන් දුගතියක ඇත්තන් දුගතියෙන් ආත්මි දේවා. සුගතියක ඇත්තන් සුගතියෙන් සුගතියටමපත් වේවා. ඒ අයටත් මේ ඝෝර භයංකර සසරින් එතර වීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී මේ සියලුම අයට මේ බුද්ධ ශාසනය එහෙමත් නැත්නම් ඉක්මන් භවයකම උතුම් අමා මහ නිවනටපත් වීමට මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි